තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව තුළින් ලෝභය ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද? ලෝභය අලෝභය බවට පත් කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපට හිතෙනවා ඇති ආස්වාස ප්‍රාස්වාසය කොහොමද ලෝභයකට සම්බන්ධ වෙන්නේ? කොයිදෝ තියෙන ලෝභයක් මේකටත් එක්ක සම්බන්ධ වුණේ කොහොමද? මේක පැටලවිල්ලක් වාගේ අපට හිතන හිතෙන්නට පුළුවන්. අපගේ ධර්මාවබෝධයේ අඩුකම නිසා ප්‍රඥාවේ ප්‍රශ්නය නිසා සමහර දේවල් අපට විනිවිද දකින්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේගේ පුංචි බුද්ධ වචනයක් තුළ උන්වහන්සේගේ සියලුම ප්‍රඥාව අන්තර්ගත වෙනවා වාගේ මේ පුංචි කාරණාව තුළ මේ ලෝකයේ දැනට පවතින සියලුම ධර්ම ස්කන්ධ අන්තර්ගතයි. අපි මේ ආනාපාන සති භාවනාවට අදාළ සූත්‍රය අරගෙන ඒ සූත්‍රයේ තියෙන සෑම වචනයක්ම ලෝකෝත්තරව කල්පනා කෙරුවොත් මේ හැම වචනයක්ම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන් නික්මුණා වූ වචනයි. වචනය සිතේ ස්වභාවය කියලා අපි දන්නවා. සිතේ සිතවිල්ලකින් තොරව වචනයක් නිෂ්පාදනය කරන්න බෑ. ඒක කොහොමද කිව්වොත් පාම් පිටි නැතුව බනිස් ඇදුවා පිටි නැතුව පාන් ඇදුවා කැවිලි ඇදුවා කිව්වම මේක වීලුවක් වාගේනේ. කොහොමද ඒ පිටි වර්ග නැතුව අපි ඒ දේවල් නිෂ්පාදනය කරන්නේ? එහෙනම් පිටි වලින් අදන්නා වූ ආහාර පාන වර්ග හැදෙන්න නම් පිටි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේ මේ ක්‍රියාවක් ගොඩනගෙන්න ශබ්දයක් වචනයකින් එළියට පිටත් වෙන්න සිතවිල්ල චේතනාව කර්මය වෙලා මුල් වෙන්න ඕනේ. චේතනාව මුල් වෙලා තමයි මේ කායික චර්යාවත් භාෂාවත් නිර්මාණය වෙන්නේ. තථාගතයන් වහන්සේ තමන්ගේ ප්‍රඥාවෙන් යම්කිසි දෙයක් කල්පනා කරනකොට ඒ කල්පනා කරනකොට උන්වහන්සේගේ සිතිවිල්ලක් ඇති වෙනවා. ඒ සිතිවිලි වලට අනුව උන්වහන්සේ වචන ප්‍රකාශ කරනකොට අපිට වඩාත්ම පෑදිලි වෙන කාරණාවක් තමයි කෙනෙකුගේ චෛතසිකයක් අරගෙන බලනකොට එයාගේ සම්පූර්ණ ගුණාංගය ඒක තුල තියෙනවා. අපි දන්නවා මිනිස්සෙක් තවත් මිනිස්සෙකුට කතා කරනකොට මෙයා කතා කරන්නේ द्वේෂයෙන් කියලා. ඇයි වචනවල සැර වැඩි, අශෝභනතාවය වැඩි, ඒවල පරුස ගතිය වැඩි, ඒ පිසුන ගතිය වැඩි, සම්පප්පල ගතිය වැඩි, මුසාව ගතිය වැඩි කියනකොට අපි දන්නවා මේ මෙයා අසත්පුරුෂයෙක් කියලා. වචන වලින් කොහොමද අපි අසත්පුරුෂයෝ කියලා හිතාගත්තේ තීරණය කළේ ඒ වචන වලින් ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි එළියට එන්නේ වෙන මොකවත් නැහැ. ඒ වගේම යම්කිසි ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකෙක් යම්කිසි කෙනෙකුට කතා කරනකොට එයා වඩපු ಗುಣධර්ම මොනවද කියන එක ඒ වචන වලින් එයා එළියට දානවා. එනම් මේ ලෝකේ භාෂාව භාවිතා කරන හැම සත්වයකටම පුළුවන්කම තියෙනවා Taman කවුද කියන එක මේ ලෝකෙට Tamanගේ භාෂාවෙන් පෙන්වන්න. යම්කිසි කෙනෙක් යමක් ළඟ තියාගෙන ඉන්නවා. එයා ඒකට බැඳිලාද නැද්ද කියන එක හොඳට දැනගන්න පුළුවන්. එයාගේ ලෝභ ප්‍රමාණය දැනගන්න පුළුවන්. ගිහිල්ලා වරලා ඒකට අත තියෙනකොටම කියන එක ගන්න එපා කියලා කියනවා. ඒක ගන්න එපා කියනවා නම් ඒකේ අර්ථය මොකද්ද ඒක යට ඕනේ කියන එක. එයා තුළ ලෝභය තියෙනවා. දාන ගෙවල් වල අපි දැකලා තියෙනවා. ඒ කැවිලි ටිකක්, පෙවිලි ටිකක් කිසිම දෙයක් උන්වහන්සේලා ගන්න දෙන්නේ නැහැ. හැබැයි වෙලාවත් 12ට පායි. මේ විනාඩි 5න් මෙතන කිලෝ 5ක් විතර තියෙන මොකවත් වළඳන්නත් බෑ. ඒවා Tamanට ගෙනියන්නත් බෑ. අනවශ්‍ය විදියට ඒවා ආහාර පාන වශයෙන් අරගෙන අවශ්‍යතාවයකින් තොරව ආහාර ගත්තාම මේ කය ලෙඩ වෙනවා. අකාලේ নানা ප්‍රකාර ප්‍රශ්න වලට මේ කය මැදි වෙනවා. මේ එකක්වත් උන්වහන්සේට කල්පනා නැහැ. හැබැයි ගණ්ඩ දෙන්නෙත් නැහැ. අස් කරන්න දෙන්නෙත් නැහැ. ඒක තිබිච්චාවේ කියනවා. නම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ අපේ ඇස කන දිව නාසය සම කියන ඉන්ද්‍රියන් මොනතරම් සංවර කරලා මොනතරම් පිළිවෙලට මේ ලෝකේ ජීවත් කෙරෙව්වත් මේ සිත කියන කෙනා ඇදිලා නැත්නම් මේ පස් දෙනාම අර ක්‍රමයට තමයි වැඩ කරන්නේ. රාගය අදලා නැත්නම් අපි කෙනෙක් දිහා බලනකොට එයා දන්නවා මෙයා ගොඩාක් රාගාධික කෙනෙක්. මෙයා මාදියා බලන්නේ මාව කන්න හදනවා ඇස් වලින් කියලා. කතා කරනකොටම මිනිස්සුયો දන්නවා මේ මිනිස්සු ළඟ මොකවත් ಗುಣධර්ම නැහැ. කට හැරියොත් නිකන් පොල්ලෙන් ගැව්වා වාගේ. එහෙනම් කටින් කතා කරනකොට මේ මිනිස්යා ගැන අවබෝධ වෙලා ඉවරයි. උඩ පයින්නවා කෑ ගන්නවා කිසිම සංවරයක් නැහැ. යමක් කිව්වා මේක ආගෙන ඉන්නෙත් නැහැ. ප්‍රශ්නයක් ඇහුවාම ඒක උත්තරයක් දෙන්නේ නැහැ. දේශනාවක් දෙනවා. රටේ නැතිව පටලනවා. එතකොට මේ චර්යාව තුළින් ඒගොල්ලෝ දන්නවා අසංවර කෙනෙක් අසත්පුරුෂයෝ ආශ්‍රය කරපු කෙනෙක් විනයක් සීලයක් කියන එක මොකද්ද කියලාවත් ඇහිලා නැති කෙනෙක් කියන එක අපි තීරණය කරනවා. එහෙනම් මේ සිත තුළින් ඇතිවෙන චෛතසිකය මුල් කරගෙන චරිතය තීරණය වෙනවා නම් එයාගේ භෞතික මානසික ඇසිරීම තීරණය වෙනවා නම් මෙතන සිත කියන එක තමයි ප්‍රධානම කාරණාව. ආස්වාස කරන බව දැනගන්නකොට ප්‍රාශ්වාස කරන බව දැනගන්නකොට මේක තුළින් කොහොමද මේ ලෝභය අවබෝධ වෙන්නේ මේ ලෝභය අලෝභය බවට පත් වෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්න අද සූදානම් අපගේ ජීවිතේ අපට අපගේ ප්‍රඥාවට වැටහෙන්නේ නැති කාරණා ඕන තරම් තියෙනවා එනම් මේ ලෝභය ගැන අපි දැනගන්න කලින් චෛතසිකයක් තුළ තියෙන්න ඕනේ මොනවද කියන එක අපි දැනගන්න ඕනේ එහෙනම් මේ ආකාරයෙන් අපි සාකච්ඡා කළා මේ සිත මුල් කරගෙන තමන්ගේ ස්වභාවය එළියට එනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ආනාපාන සූත්‍රය උන්වහන්සේගේ සිතවිල්ලක් නම් තථාගතයන් වහන්සේගේ චේතනාව තුළ මොනවද නැත්තේ? සිතවිල්ලක් කියන්නේ තරංගයක්. තරංගයක් කියලා කියන්නේ අණු කෝටි ගණනාවක එකතුවක්. මේ අණු හැම එක එකේම න්‍යෂ්ටියක් තියෙනවා. මේ න්‍යාස්තියේ අන්තර්ගත වෙච්ච තොරතුරු තියෙනවා. එහෙනම් මේ තොරතුරු වල තියෙන්නේ මොනවද කියලා බැලුවාම ආනාපාන විතරක් නෙමෙයි මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම තියෙනවා. 90ක් තව 90ක් එක ඇලෙන්නේ නැද්ද? 90ක් තව 90ක් එක ගැටෙන්නේ නැද්ද? 90ක් තව 90ක් එක එතෙන්නේ නැද්ද? 90ක් තව 90ක් එක වැඩිලා පරාවර්තනය වෙන්නේ නැද්ද? 90ක් තව 90ක් අභිභවාගෙන යන්නේ නැද්ද? එහෙනම් මේ අණුවේ තියෙන මේ අය ආකාරයෙන් ක්‍රමවේදය දිහා බැලුවාම මේ අය ආකාරයෙන් තමයි මේ ආයතන අය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ අය ආකාරයේ තියෙන ක්‍රමවේදයට අනුව බලනකොට 84000ක් ධර්මස්කන්ධ මේ සෑම තොරතුරු වල සෑම න්‍යෂ්ටිගත වෙච්ච තරංගවල අනුගත වෙලා තියෙනවා. ඒ අණුවට ගත වෙලා තියෙනවා. ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් අපට මේ සූත්‍රය තවත් විග්‍රහ කරගෙන කරගෙන යනකොට අපට පෑදිලිව පේනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරලා තියෙන නිර්වාණ පණිවිඩය තථාගත පණිවිඩය අපට කිසිම සූත්‍රයකින් ඌමනාවෙන් හොයන්න දෙයක් නැහැ. ප්‍රඥාව විතරක් අපි ළඟ තියෙනවා අවශ්‍ය දැනුම අපි දිනු කරලා තියෙනවා මොකවත් ප්‍රශ්න නැහැ. ඕනම සූත්‍රයකින් ඕනම දෙයක් අපට පිළිඹු කරලා ගන්න පුළුවන්. ඒක තුළ අන්තර්ගත වෙලා තියෙන ධර්මය ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඒ දැකපු ධර්මය පුරුදු කරන්න පුළුවන්. පුරුදු කරපු දේ දැකපු දේ දෙක එකයි කියලා ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. විපස්සනාව සම්පූර්ණ කරගන්නත් පුළුවන්. එහෙනම් මොකද්ද මේ ලෝභය කියන වචනය තුලින් අර්ථය කිව්වම ලෝ බය. ලෝ කියන්නේ ලෝකය, බය කියන්නේ ඒ කෙරේ ඇතිවෙනා වූ චකිතය. ලෝ කෙරෙහි ඇතිවෙන්නා වූ බයට තමයි මේ ලෝභය කියන වචනේ හැදිලා තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ නිකන් වචනයක් දෙන්නේ නැහැ. ලෝභ මූලසිත, අලෝභ මූලසිත, අමෝහ මූලසිත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ලෝභය අලෝභය බවටපත් කරන්න කියලා කියනවා. එහෙනම් මේ ලෝකෙට තියෙන බය මොනවද කියලා බැලුවාම මේ දුකටයි මේ බය වෙන මොකටවත් නෙමෙයි. මේ ලෝකේ අපට බය වෙන්න භූතයෙක්වත් පෙරේතයෙකුටවත් යකෙකුටවත් මොකවත් ප්‍රශ්න නැහැ. අද උදේ මානවෙච්ච පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ කකුල් පිය දාන පාපිස්ස අරගෙන ගිහිල්ලා මා බ්‍රහ්මණයා ඒ මා බ්‍රහ්මයා වන්දනාමාන කරනවා නම් ආර්ය ශ්‍රාවකයාට සාමණේර පුංචි ආන්දරුවන්ට දිව්‍ය ලෝකේ දෙවිවරු සක්‍රයා මුල් කරගෙන ඇවිල්ලා පොප්පත්තාන කරනවා නම් ආර්යමා සංඝයාට සියලුම ලෝකයේ අය වන්දනා කරනවා නම් එයාට බය වෙන්න කාරණාවක් නැහැ. එහෙනම් අපට බය වෙන්න කාරණාවක් තියෙනවා මේ ලෝකයේ කියන දුකට මේ ගැටලු වලට ඉපදීමට අපට බය වෙන්න තියෙනවා. ඒ නිසා තමයි මේ ලෝ බය කියලා එකක් ඇදුවේ මේ ලෝකෙට බය වෙන්න. මේ කර්මයට බය වෙන්න. නැවත නැවත ඉපදෙන මේ උත්පත්තියට බය වෙන්න. මේ සංසාරේ ඉපදිලා මේ විඳින දුක්ඛන්දරාවට බය වෙන්න. එහෙනම් ඒක නිර්භය කරන්න මොනවද කරන්න ඕනේ? අලෝභය බවට පත් කරන්න මොනවද කරන්න ඕනේ? ඒ බයට හේතු වෙච්ච දේවල් අත්හරින්න ඕනේ. දැන් අපි යම්කිසි දරුවෙක්ගෙන් ආනවා පුතා කරවලට බයයිද කියලා වුවා මෙයා කියනවා ඔව් මං කරවලට බයයි කියලා. ආ එහෙනම් ලයිට් එක දාමු කියලා ස්විච් එක දානවා. එහෙනම් දැන් එයාට ආලෝකමත් වෙලා ඒ විදුලි ආලෝකයෙන් ඒ ස්ථානයේ අඳුර අතුරුදාන් වුණාම දැන් එයා අහනවා බයයිද කියලා නෑනේ. ඇයි? දැන් අඳුර නෑනේ. එහෙනම් මේ ලෝකයේ යම්කිසි බයක් තියෙනවා නම් බයට හේතුව අයින් කෙරුවොත් විතරයි බය නැති වෙන්නේ. එහෙම නැත්නම් බයක් නැති කරන්න පුළුවන් කමක් අපට නැහැ. එහෙනම් මේ ලෝට තියෙන බය, මේ ලෝ බය අපි කොහමද නැති කරන්නේ කියලා කිව්වා මේකට හේතු අයින් කරන්න ඕනේ. අපේ භාර්යාව පෑරගෙන යයි කියලා බය තියෙනවනම් එයා කෙරේ තියෙන අයිතිය අත්හරින්න ඕනේ. දැන් එයා සාමාන්‍ය පොදු දේපලක් එයාට කැමති දෙයට ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපේ ස්වාන් පුරුෂයා පෑරගෙන යයි කියලා බය තියෙනවනම් එයාගේ අයිතිය මනසින් අත්හරිනවා. කැමති කෙනෙක් එයා අරගෙන ගියට ප්‍රශ්නයක් නැහැ. අපේ දරුව කෙරේ අපට බය තියෙනවනම් අනාගතේ අපට සලකයිද නැද්ද? අපෙත් එක්ක ජීවත් වෙයිද? අපට බේත් දෙයිද? අපට අපොප්පත්තාන කරයිද කියන බය තියෙනවනම් ඒ අය කෙරේ තියෙන ඒ බැඳීම බලාපොරොත්තු අත්හරිනවා. අත්හැරියා මේ බය නැතුව යනවා. අපේ ඉඩම කෙරේ අපට බයක් තියෙනවනම් ඒ ඉඩම මනසින් අත්හරිනවා. අපේ නිවස පිළිබඳ අපට ගැටලුවක් තියෙනවනම් ඒක පිළිබඳ අදහස අත්හරිනවා. අපේ යානවාන සම්බන්ධයෙන් මිලමුදල් සම්බන්ධයෙන් බයක් පවතිනවා නම් ඒ සම්බන්ධයෙන් බය මනසින් අත්හරිනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකිත බය නැහැ. අරවල් දේ එහෙම වෙයිද? මේ දේ මෙහෙම වෙයිද? අරගොල්ලෝ මට මෙහෙම සලකයිද? මට මේ මේ දේවල් කරන්න සිද්ධ වෙයිද? මේ සම්බන්ධයෙන් කිසිම බයක් නැහැ. චකිතයක් නැහැ. එහෙනම් මේ ලෝට තියෙන බය අයින් කරන ක්‍රමවේදය තමයි තථාගතයන් වහන්සේ මේ ලෝ බය කියන වචනය තුලින් දේශනා කරන්නේ. ගොඩාක් අවස්ථාවලදී මේ වචනවල තියෙන තේරුම දැනගත්තාම අපි නිවෙනවා. අපි ආනවා යම්කිසි කෙනෙක්ගේ මේ දුරකතනය මේ නිතරම මේ ඉනේ තියාගෙන ඉන්නේ ඇයි? ලණුවක් පටලලා කරේ එල්ලාගෙන ඉන්නේ ඇයි? මේක අමතක නද නෑ මේක කවුරුරි ගත්තොත් මේක රුපියල් 35000 40000ක් වටිනවා. මේක ගොඩාක් විශේෂ වර්ගයේ දුරකථනයක්. මේක කාටවත් දීලා බෑ. අද වර්තමානයේ මේක හොඳම වටිනාම භාණ්ඩය. එහෙනම් මේක කරේ එල්ලාගෙන ඉන්නවා. අර සත්වර ගෙජ්ජි එල්ලාගෙන ඉන්නවා වාගේ. ඒකට ලස්සන මේ පාට පාට ලණුවක් දාලා ගැට ගාලා කරේ එල්ලාගෙන ඉන්නවා. එහෙනම් මේ එල්ලාගෙන ඉන්න එකෙන් අපි කියන බලන්නකො මෙයාට තියෙන ලෝභය පුදුම ලෝභයක්නේ තියෙන්නේ මේ දොරකටනේ කරේ මෙල්ලාගෙන ඉන්නවනේ. බිම තියන්නෙත් නෑනේ. එහෙනම් කිසිම මොහතක අර මාළේ ගලවන්නේ අරක කරේම දාගෙන ඉන්නවා. টয়ලට් එකට ගියත් කෑම කනකොට තම තැනම නිදා ගන්නකොටත් ඒක කරේ එල්ලෙනවා. එතකොට අපි යාට කියනවා ලෝභයා කියලා. ඇයි ඒ ලෝභයා කියන වචනේ පාවිච්චි කළේ? එයාට බයක් තියෙනවා අරක නැති වෙයි කියලා. ඒක කවුරු හරි කෙනෙක් අවසරේ නැතුව අදින්නාදාන කරයි කරයි කියලා බයක් තියෙනවා. ඒක මගේ අයිතියෙන් බැහැර වෙලා අන්සතු වෙන්න පුළුවන් කියන බය තියෙනවා. එයාට කියනවා ලෝ බය ඇත්තා ලෝභයා කියලා කියනවා අපි. එහෙම තමයි වචනය ඇදලා තින්නේ. එහෙනම් අලුතෙන් බැඳපු කෙනා භාර්යාව අතින් අල්ලාගෙන තමයි එක්කන් යන්නේ. ඇයි එයා වැටේ කියලා බයද? එහෙම නැත්නම් එයාට පාර දන්නේ නැද්ද? එයාගේ ජීවිතය ආරක්ෂා කිරීමේ අදහසක්ද නැහැ. බයයි. එයාව කවුරුහරි පැරගෙන යයි කියලා. අවුරුදු 50ක විතර යුග ජීවිතයෙන් පස්සේ භාර්යාව ස්වාමි පුරුෂයා ගතින් අල්ලන්නෙත් නැහැ. ස්වාමි පුරුෂයා භාර්යාව ගතින් අල්ලන්නෙත් නැහැ. දෙන්න පාර දෙපැත්ත යනවා. මැදින් වාහන යනවා. අර පැත්තේ පාර යන්නේ උපාසකම මේ මගේ භාර්යාවනේ. මෙච්චර ඉඩසක් ඇති උනේ කොහොමද? දැන් බයක් නැහැ. දැන් තියෙන බය මෙයාව කවුරුත් අරගෙන ගියේ නැත්නම් තියෙන ප්‍රශ්නය. අරගෙන යනවා නම් ගොඩාක් සන්තෝෂයි. ප්‍රශ්නේ මම මිදුණා. මම නිදාස් වුණා. එහෙනම් අපට මේ බය කියන එක ඇති වෙන්නේ මේවා අපට නඩත්තු කරන්න ඕන නිසා මේවා කරේ බලාපොරොත්තු තියෙන නිසා අපට මේවා අපේ අයිතිය යටතේ තියෙන්න ඕනේ. මේ ප්‍රශ්න තියෙන නිසා අපට ගොඩාක් බය ඇති වෙනවා. එහෙනම් මේ ලෝභය කියන කාරණාව මේ ලොවට තියෙන බය අපි තවත් කල්පනා කරලා බලනකොට මේ ලෝභය කොහමද ඇති වුනේ කියලා බැලුවාම මේ නාම රූප ධර්ම වලින් තමයි මේ ලෝභය ඇති වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතය ඒක රාශි වෙන තැන්වලදී මේ නාම රූප හැදෙනවා. මේ නාම රූප වලට විවිධාකාර වටිනාකම් ලැබෙනවා. මේ වටිනාකම් කෙරෙහි බලාපොරොත්තු ඇති වෙනවා. අන්න ලෝට බයක් ඇති වුණා. ලෝට තියෙන බය අටගන්නේ බලාපොරොත්තුව මුල් කරගෙන. අපි ළඟ තියෙන පරණ සෙරපුවක්. ඒ සෙරපුව පුරාම සිදුරු තියෙනවා 70ක් විතර. ඒක තිබ්බාම කිසිම කෙනෙක් ඒකට පය තියා ඒක ළඟවත් සෙරප්පුවක් ගලවන්නේ අනේ මේක මේ කැඩිච්ච පරණ එකක් කියලා හිතෙනවා. දැන් ඒ සෙරප්පු දෙක ගලවන්න ඒ උපාසක පින්වතාට බයක් තියනවාද කියලා වුවාම එයා කියනවා මේක ඕන තැනක මං ගලවනවා. හේතුව මේක ගන්න කෙනෙක් නැහැ. ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. සතපාක් මේක මට වටින්නේ බලන්න, ලෝභය අත්හැරිච්ච විදිය. එහෙනම් අලුත් සරපුවක් ගන්නවා රුපියල් 5000 මිල. ඒක ගලවනකොට ඉස්ලාම වටපිට තැන් හොයනවා. මේක ගයේ එල්ලනවද? මේක මල්ලකට දාලා ඔඩොක්කුවේ තියාගෙන බනහනවද? එහෙම නැත්නම් මේක විශේෂ තැනක කෙනෙකුට බාර දෙනවද? එහෙම නැත්නම් මේක කොතනර තැනක හංගනවද? එහෙම නැත්නම් මේක බලාගන්න වගකීම කාට හරි බාර දීලා යාට පොඩි වැටුපක් ගෙවනවද? ඇයි මේ ප්‍රශ්නයට ආවේ? අර උත්තමයා සරප්පු දෙක නිකම්ම නිකම් ගලවලා තියලා ධර්මශාලාවට ඇතුල් වුණා. සරප්පුවේ වගත්තුවක්වත් එයා කල්පනා කළේ නැහැ. හැබැයි මේ පින්වතා විනාඩි 15ක් විතර ඇවිදිනවා මේ සරප්පුව බාර දෙන්න කෙනෙක් නැහැ. අපේ කුණු ගොඩවල් බාර ගන්න කෙනෙකුත් නැහැ. එහෙනම් එහෙම බාර ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කුණු ගොඩ බාරගත් එකට වැටපොකුත් අපි දෙන්න ඕනේ. රුපියල් 5ක් හරි 10ක් හරි දෙන්න ඕනේ යාට. එහෙනම් මේ මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ කකුලේ සරප්පුවේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සරප්පුව කෙරේ බලාපොරොත්තු තියෙනවා. ඒ වටිනාකමට බැඳීමක් තියෙනවා. ඒ බැඳීම අත්හරින්න බැරි නිසා බයක් ඇති වෙලා තියෙනවා. ලෝ බය කියලා කියනවා. එහෙනම් මේ ආස්වාස කරනකොටත් ප්‍රාස්වාස කරනකොටත් මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල මේ ලෝභය නැති වෙන්නේ කොහොමද කියලා බැලුවාම අපි ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා බැරි වෙලාවත් අපිට වෙලක් පොලක් කොහේ හරි තැනක් ස්ථානයක් පුද්ගලෙක් සිද්ධියක් මතක් වුණත් අපි දැන් කැළඹෙනවා පුදුම විදියට දුකටපත් වෙන බලන්නකො මේ සිත ආපව දිව්වනේ සිත කැඩුනානේ ඒක අරමුණක හිටියෙම නැන්නේ කියලා අපි පුදුමාකාර විදියට කැළඹෙන අවස්ථා තියෙනවා අපේ නාය අපි අල්ලලා මිරිකනවා තරහාගෙයි අපේ කන අපිම මිරික ගන්නවා අපේ අතින් අපේ කම්මුලට ගන්නවා ඇයි මේ සිත එක තැනක ඉන්නේ නැත්තේ කියලා. අපි දැක්කා බලාපොරොත්තු ඇති වෙලා ඒ බලාපොරොත්තු කඩ වෙයි, අයිමි වෙයි, ඒ බලාපොරොත්තු නඩත්තු කරගන්න බැරි වෙයි කියනකොට තමයි මේ ලෝභය ඇති උනේ. එහෙනම් දැන් ආස්වාසය තුල ප්‍රාස්වාසය තුල මේ සිත පවතින්න ඕනේ. සිත කිසිම හේතුවක් මත බෑරව යන්න බෑ. මේ බලාපොරොත්තුව කැඩිච්ච නිසා නේද දැන් මේ බය ඇති උනේ, කැළඹිල්ල ඇති උනේ, වේදනාව ඇති උනේ. අන්න අපේ ආස්වාසය ප්‍රාස්වාසය අපි බලාපොරොත්තුවක් කරගෙන ඒ බලාපොරොත්තුව මත මේ සිත තැබුවාම ඒ සිත බලාපොරොත්තුව මත රැඳුන්නේ අන්න ලෝභය අටගත්තා. ලෝභය අටගන්න සමීකරණය අන්න ප්‍රත්‍යක්ෂ කරගත්තා. එයා ආර්ය උත්තරමෙක් බවට පත් වෙනවා. එයා හිතනවා මේ ලෝකේ හැම ප්‍රශ්නයකට උත්තරේ මෙතන තියෙනවා. එහෙනම් මේ සිත අපි යම්කිසි තැනක පීඩනකොට ඒ පීඩන ස්ථානය කෙරෙහි බැඳීමක් ඇති වුණා නම් බලාපොරොත්තුවක් ඇති වුණා නම් ඒක භාවනාවක් වෙන්න බෑ ඒක නඩත්තුවක් වෙනවා ඒක ක්‍රියාවක් පැවැත්වාගෙන යාමක් වෙනවා ඒකට අපි තවත් වචනයක් කියනවා සලායතන නඩත්තු කරනවා කියලා මේ ලෝකේ භාවනා කරනවා භාවනා කරනවා කියලා ගොඩාක් පින්වතුන් කරන්නේ මොකද්ද? සලායතන නඩත්තු කරන එක. එහෙනම් සලායතන නඩත්තු කරන ක්‍රමවේදය තමයි අද මේ ලෝකයේ හැමෝම පුරුදු කරන්නේ. Taman ආස්වාස ප්‍රාස්වාස ආනාපාන සති භාවනාව අවුරුදු 20ක් වැඩුවා නම් 30ක් වැඩුවා නම් ජීවිතයේ ජීවිත කාලය පුරාම මේ කමඨාන් තුල ඉතියනම් කෝ මාර්ගඵල කෝ ප්‍රඥාව කෝ සමාධිය අඩුම තරමෙන් පළවෙනි පියවර සීලය ඒකවත් නැහනේ. පොඩ්ඩක් එයා මෙයා වෙන්න බෑ කලබල වෙනවා. එහෙනම් ගොඩාක් සීලවන්ත කෙනෙක්ගේ සාක්කුවට අත දාලා ඒ මුදල එහෙමම අතට අරගෙන ඒක පිළිවෙලට තෝරලා රුපියල් 500 කොලයක් ඇදලා අරගෙන ඊටු ටික සාක්කුවට දැම්මාම ගොඩාක් දුරට අපිට මරණේ ඉතින් එයා පූජා කරනවා. ඒ ළඟ තියෙන මොනාරි පීයක් කරේ දරුණු ආයුධයකින් අපිට පාර දෙනවා. ඇයි මගේ සල්ලි ගත්තයි කියලා. හැබැයි ඒ පින්වතාට කියන අපි දානයක් දෙන්න ඕනේ. ඒකේ කොටස් කාර්යයක් වෙන්න කැමතිද? කොටස් 100ක් අපි කඩලා තියෙන එක කොටසක වටිනාකම 5000 කිව්වම ටක් ගාලා ඇදලා 5000 දෙනවා. එහෙනම් දාහනේ එකට කියලා 5000ක් දෙන්න කැමති ඒ පින්වතාට තමන්ගේ සාක්කුවෙන් අර 500 එයාට දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එහෙනම් Taman දානපතියෙක්ද කියලා බැලුවාම එයා දානපතියෙක් නෙමෙයි. දානපතියා ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම වෙලාවක දෙන්න සූදානම්. අනේ පිටි සිටුතුමා කවදාවත් දානයක් වැළක්ුවයි කියලා කිසිම තැනක නැහැ. එහෙනම් වේලාම බ්‍රාහ්මණයාගේ දාණය කොහමද කියලා බලනකොට ඒ උත්තමයා මේ දාණය කිසිම කෙනෙකුට වැළක්ුවේ නැහැ. කැමැති කෙනෙකුට කැමැති තරම් අරගෙන යන්න පුළුවන්. කිසිම තානමක් නැහැ වේලාකුණ බාක්මනයාගේ බඩමුට්ටු සම්බන්ධයෙන්. එහෙනම් මේ ලෝභය ඇති වෙලා තියෙන ක්‍රමවේදය කොහොමද කියලා කිව්වාම අපේ සිත පවතින තැනේ බලාපොරොත්තු ඇති වෙනවා. ඒක ආස්වාස ප්‍රාස්වාසය වෙන්න පුළුවන්. අපේ ඉඩම වෙන්න පුළුවන්. වෙලේ වෙන්න පුළුවන්. නිවස වෙන්න පුළුවන්. යම්කිසි නාමයක් රූපයක් තියෙන මිනිසියෙක් වෙන්න පුළුවන්. බලාපොරොත්තු ඇති වුණාද එතන ලෝභය අටගත්තා. වටිනාකම දැක්කද ලෝභය අටගත්තා. වටිනාකම අයින් කරන්න ඕනේ. බැඳීම අයින් කරන්න ඕනේ. එහෙම නැතුව ලෝභය මේ ලෝකයේ අයින් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට ඒ කෙරේ බලාපොරොත්තුවක් ඇති වුණොත් මම පැය දෙකක් භාවනාවෙ ඉන්න ඕනේ මේ සිත කැඩෙන්න බෑ ආස්වාස ප්‍රාස්වාස වලින් බෑර වෙන්න බෑ. මේ සීමාවෙන් අයින් වෙන්න බෑ කියලා নানা ප්‍රකාර බලාපොරොත්තු ඇති වුණොත් ඒ බලාපොරොත්තු කැඩෙන සෑම මොහොතක් තුලම ලෝභය ඇති වෙනවා. අනේ භාවනාව කැඩුනා. මගේ බලාපොරොත්තු කැඩුණා. මගේ සියලුම අදිස්ථාන පරමාර්ථ හැම එකක්ම සුන් වුණා. මං කොච්චර ආසාවෙන් කැමැත්තෙන් හිටියද මේ භාවනාව හරියට කෙරෙන්න ඕනේ කියලා. මගේ සිත මෙතනම පවතින්න ඕනේ කියලා කොච්චර බලාපොරොත්තු වුණාද බලන්න මගේ සිත කැඩුනා සිත මගේ අවසරයක් නැතුව බැහැරව ගියා දැන් දුකටපත් වෙනවා එහෙනම් මේ ලෝභය කියන එක ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් ඇතිවෙන ධර්මතාවයක් මේ ආයතන අයටම ගෝචර වෙන ධර්මතාවයක් අපි බලාපොරොත්තු වෙනවා අපට උපාසක මාත්‍යා එනකොට පළතුරු මල්ලක් ගේන්න ඕනේ කියලා. උපාසක මාතේ ඉස්සතින් එනකොටම අපට තරහා වෙනවා බලන්නකෝ නිකන්වත් මොකවත් අරගෙන නැහනේ සංඝයා කරේ ගරුත්වේ නැහනේ පළතුරු සංඝයාගේ ගරුත්වේද නැහැ ඒක ගරුත්වයක් වෙන්නේ කොහමද ඒක දවස් දෙකක් තුනක් යනකොට කුඩු වෙනවා එහෙනම් අපි බලාපොරොත්තුවක් ඇති කරපුවාම අන්න අපට ලෝභයක් ඇති වෙනවා අපි බලාපොරොත්තු වෙනවා නිවනට විතරක් වැඩ කරන්න ඕනේ අපිට මොකවත් අවශ්‍ය නැහැ අඩුපාඩු හදාගත්තොත් ඒක තමයි අපට අවශ්‍යම උතුම්ම දේ කියලා හිතනවා එනවා ඉස්සතින් හරි සන්තෝසයි ඇයි අපි බලාපොරොත්තුනේ ඒක අන්න එතනත් ලෝභයක් ඇති වෙලා එහෙනම් මේ ලෝකෝත්තර ලෝභය කියලා කියනකොට සම්මා ලෝභ කියලා අපි ඒකට කියනවා භාග්‍යතුන් වහන්සේ ලෝභය අයින් කරන්න නෙමෙයි කියන්නේ සම්මා ලෝභයක් අදන්න. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්මා ලෝභය හදන්නේ කොහොමද කියලා මිත්‍යා ලෝභය අයින් කරන්නේ කොහොමද කියන එක තමයි අද මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. එහෙනම් ලෝභය නැතුව අපට ජීවත් වෙන්න බෑ. ජීවත් වීමේ කැමැත්ත තියෙනවා. දිවිනසා ගන්න බෑ. ඒක ලෝභයක් නෙමෙයිද? ධර්මයේ ශ්‍රවණය කිරීමේ ආසාව තියෙනවා. ලෝභයක් නෙමෙයිද? භාවනා වැඩිීමේ ආසාව තියෙනවා. ලෝභයක් නෙමෙයිද? ಗುಣධර්ම ප්‍රගුණ කිරීමේ කැමැත්ත තියෙනවා ලෝභයක් නෙමෙයිද? නිතර නිතර ධර්මය මෙනෙහි කරනවා ඒක ලෝභයක් නෙමෙයිද? එනම් මේ ලෝභ වර්ග දෙක ඉස්සෙල්ලාම අපි අවබෝධ කරගන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අරියත් බෝධියටපත් වෙනකන් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් අත්තරින්න එපා. ධර්මයේ තදින් අල්ලා ගන්න. ධර්මයේ තුල පවතින තථාගතයන් වහන්සේගේ වචන ගොඩාක් ශක්තිමත් අල්ලා ගන්න ඒවත් එක පවතින එහෙනම් මේ කියන්නේත් ලෝභමයි එහෙනම් අපේ ජීවිතය තුළ අපි ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට මේ ආනාපාන සතිය තුළ ලෝභයෙන් බැඳෙනවා අපි දන්නේම නැතුව ඒ ලෝභයෙන් බැඳෙන්නේ බලාපොරොත්තුවක් තියෙන නිසා ඒ බලාපොරොත්තුව පරීක්ෂා කරන්න ඕනේ මේ බලාපොරොත්තුව සම්මා බලාපොරොත්තුවක්ද මිත්‍යා බලාපොරොත්තුවක්ද කියලා අපට හිතෙනවා මම සමාධියටපත් වෙන්න ඕනේ. මේ ලෝකේ අනිත් අයට සාපේක්ෂව මම සමාධි හාමුදුරුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රඥාවට සමවැදිලා මේ ලෝකේ කාටවත් මම පරද්දන්න බැරි තරම් මම ප්‍රඥාවෙන් මහෝසත පඬිතුමා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම දක්ෂ ලෙස රුවන්වැලි සායට ගිහිල්ලා බණ කියන්න ඕනේ. දාස් ගණන් මිනිස්සු මයි ළඟින් බණ අහන්න ඕනේ. මම ධර්ම කතික පණ්ඩිත හාමුදුරුවෝ කියලා ලංකාව පුරා ප්‍රසිද්ධ වෙන්න ඕනේ. සියලෝම කෙනා මාව හඳුනා ගන්න ඕනේ. මා පිළිබඳ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. අන්න එයාට වැරදිච්ච තැන. එයාගේ බලාපොරොත්තුව මිත්‍යා බලාපොරොත්තුවක්, ලෞකික බලාපොරොත්තුවක්. එනම් අපි කියනවා මිත්‍යා දෘෂ්ටිකය කියලා එයා. එනම් මිත්‍යා දෘෂ්ටි හදාගෙන එයා ලෝභ දේශ මොහ නඩත්තු කරන්න බලාපොරොත්තු හදාගෙන එයා භාවනා කරනකොට එයාට පුළුවන් කමක් නැහැ මේ සසරෙන් එතර වෙන්න. ඒතු එයා සලායතන නඩත්තු කරන භාවනා කරනවා. සලායතන පෝෂණය කරන භාවනා කරනවා. ඉපදීමට හේතු හදන ආයතනවල නිරත වෙලා ඉන්නවා. එනම් ලෝකෝත්තර උත්තමයන්න් වහන්සේ කල්පනා කරනවා මේක දුකයි මේක ඉවරයක් කරන්න ඕනේ මේ ආයතන වලින් කර්ම හදන ක්‍රමවේදය මට තේරෙන්නේ ඒක තේරුම් ගන්න මට ප්‍රඥාව තිබුණොත් මේ හැම ආයතනයක් තුලින්ම කර්මයක් ඇදෙන්න දෙන්නේ මම ඒක නවත්තලා දානවා මට පුළුවන්කම තියෙනවා ඉපදීම මේ භවේ නවත්තන්න ඒ නිසා ප්‍රඥාව ලබා ගැනීම මගේ ලෝකෝත්තර ජීවිතයේ අරමුණ ඒක ලැබුණාට පස්සේ මම මේක නවත්තලා දානවා සසර දුකෙන් එතර වෙනවා අනිත් අයටත් එතර වෙන්න මම උදව් කරනවා කියලා අදනවා දෘෂ්ටියක් සම්මා දුට්ඨිය. එහෙනම් නිවන් දැකීමේ අදහසින් කරන හැම දේවක් දෙයක්ම සම්මා දුට්ඨිය. අපි නිවන අරමුණු කරගෙන කතා කරනවා නම් ඒ කතාව සම්මා වාචා. එහෙනම් නිවන බලාපොරොත්තුෙන් ඇසිරීම, නිවන බලාපොරොත්තුෙන් ශ්‍රවණය කිරීම, නිවන බලාපොරොත්තුෙන් ස්පර්ශ කිරීම, නිවන බලාපොරොත්තුෙන් යමක් දැකීම මේ හැම එකක්ම සම්මා දෘෂ්ටි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කරනවා මේවා ආර්ය ශ්‍රාවකයන් තුල තියෙනා වූ ಗುಣධර්ම වශයෙන් දේශනා කරනවා මේ ලෝකයේ ඉපදිච්ච මිනිසෙක් නිවන් දකින්න කැමති නම් එයා විසින් පිළියෙල පිළිපදිය යුතු පිළිවෙත් වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ ආයතන අයේ චර්යාව ගැන කතා කරනවා එහෙනම් මේ ලෝකේ නිවනට අනුව මේ ආයතන අය පාවිච්චි කිරීම නිසා ඇතිවෙනා වූ දෘෂ්ටිය එයාට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ලෝකෝත්තරයි. එහෙනම් මේ ආනාපාන සතිය තුලින් මිත්‍යා දෘෂ්ටිගත වුණොත් බලාපොරොත්තු ඇති කරගෙන ලෝභයට අපි අසු වුණොත් ඒ ලෝභය තුලින් මායя අපිව ආක්‍රමණය කරනවා. මායයට පුළුවන්කම තියෙනවා මේ ලෝභය තුලින් අපි තුලට පැමිණිලා අපි ආක්‍රමණය කරලා මේ ලෝභය තුලින් අනිත් ඔක්කොම ටික ගෙන්න ගන්න. gedarakata අර අලුත ගෙනා මනමාලි පිළිබඳ සූත්‍රයක් තියෙනවා. බුද්ධ දේශනාව තුළ මොකද මේ අලුත ගෙනා මනමාලිගේ කතන්දරය කියලා බලනකොට ඒ අලුත ගෙනා මලමාලි gedarata ආවම මේ gedara බඩුවක් මුට්ටුවක් අල්ලන්නේ නැහැ. මුට්ටියේ බත් තිබුණාට බෙදාගෙන කන්නේ පුටු තිබුණට හිඳගන්නේ එයා ගොඩාක් සංවරයි. එයා හැම දෙයක්ම පරිහරණය කරන්නේ බොහොම පරිස්සමෙන්. අවසර ගන්නවා. මේක මං ගත්තට කමක් නැද්ද? මං මෙතන ඉඳගත්තට කමක් නැද්ද? මේ විදිහට කල්පනා කරනවා. අපි යට කියනවා අලුතගෙන මනමාලි වාගේ ඉන්න කියලා. කල්පනා කරලා බලන්න මේ ලෝභය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මේ අලුතගෙනා මනමාලිගෙන් ඉගෙන ගන්න තවත් දෙයක් පේනවා. මොකද්ද මේ අලුතගෙනා මනමාලිගෙන් අපට මේ සංවරභාවය හැමදේම අවසර අරගෙන කරන වැඩේ අන්තිමට හැමෝම නිින්දට ගියාට පස්සේ නිින්දට යන්නේ උදේ පාන්දරෙන් හැරිලා තේ හදනවා ඇයි අලුත්තනම් බනින්න පුළුවන් උරුමේ නැති වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයාට මාව එපා වෙන්න පුළුවන් මිනිස්සුගේ සිත් දිනා ගන්න ඕනේ ප්‍රියමනාප දරුවෙක් බවට පත් වෙන්න ඕනේ අලුතගෙනා මනමාලි මේ විදිහට තමයි ඇසිරෙන්නේ. අපි තාරාණ්‍ය සේනාසනයකට ඇතුල් වුණාම මේ බුද්ධ ශාසනය අපවත් වෙනකන් පිරිණිවෙනකන් ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ අපි හිතනවා මං අලුතගෙනා මනමාලි වාගේ ඉන්නවා වාගේ. කොයි විදිහටද ජීවත් වෙන්නේ හැම දෙයක්ම අවසරය ගන්නවා. ඉඳ ගන්න අවසරයි අපේ ස්වාමින් වහන්සේ කියලා අවසරය ගන්නවා. මොනම දේ තිබුණත් ගන්නෙ නැහැ. කෙසෙල් තියෙනවා සාංගිකයි ගන්න පුළුවන්. ඒත් ළඟින් ආම්දුරන්ගෙන් මම මේකෙන් කෙසෙල් ගෙඩියක් ගන්නවට ඔබ වහන්සේගේ අකමැත්තක් තියනවාද? ඔව් මං අකමැතියි කියලා කිව්වොත් ගන්නෙ නෑ. නෑ ඔබ වහන්සේට අවසරයි කියලා කිව්වොත් ගන්නවා. එන අලුතගෙන මනමාලින් මොකවත් කරන්න බෑ. දොසක් දකි, අඩුවක් දකි, මගේ මොනාරි දෝෂයක් දැකලා විවේචනයටපත් වෙයි කියලා බය තින නිසා අලුතගෙන මනමාලි මොකවත් අල්ලන්නේ නැහැ. gedara තියෙන සෑම වැඩක් වලක්ම කරනවා. අනිත් අයගේ කෝප පිඟාන් අරගෙන ගිහලා බලෙන් හොදනවා. තේ වතුර බීලා ඉවර වෙනකොට දෙන්න මං හොදන නෑ මං හොදන නෑ දෙන්න මට කියලා ඉල්ලාගෙන ගිහින් වැඩ කරනවා. හේතුව අලුතගෙන මනමාලී ගොඩාක් පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ. මේ වාගේ ජීවත් වෙන්න ඕනේ අපි මේ සම්බුද්ධ ශාසනය තුල මේ ලෝක සත්වයා තුල අලුතගෙන මනමාලී හැමදේම පරිස්සමෙන් කටයුතු කරනවා. එහෙනම් මේ අලුතගෙන මනමාලිගෙන් අපි ඉගෙන ගන්න තියෙනවා තවත් කාරණාවක් මංගල කරුණක්. මේ අලුත ගෙනා මනමාලි අපි ගෙදරට ගෙනාවට පස්සේ සැටියක් විතර යනකොට එයාගේ අම්මා තාත්තා කියලා දෙන්නෙක් එනවා. අන්න බලන්න ඇලීමයි ගැටීමයි එන ඇති. අම්මා කියන්නේ ඇලීම තාත්තා කියන්නේ ගැටීම ඒ දෙන්න ඇවිල්ලා කියන මේ දුවගේ අම්මයි තාත්තයි අපි කියලා. ඊට පස්සේ එයාගේ සහෝදරයෝ එනවා. වටිනාකම් අන්න බලන්න වටිනාකම් ටිකක් ඇතුල් වෙනවා. ඊට පස්සේ එයාගේ යාළුවෝ එයාගේ අනාගත ලෝක, එයාගේ নানা ප්‍රකාර බැඳීම් ඒවා ටිකක් එනවා. දැන් මනමාලි විතරයි ගෙනාවේ. දැන් 75කට විතර බත්තා ගන්න ඕනේ. ගමක්ම ඇවිල්ලා. දවස ගානේ 25කට විතර තේ හදන්න ඕනේ. දැන් ප්‍රශ්නය උඩු දුවලා පිළිකාවක් වෙලා එහෙනම් මේ වාගේ මේ ලෝභය බලාපොරොත්තුවක් එක්ක මේ මායя ඇතුළට ආපු ගමන් මේ ලෝභය නඩත්තු කරන්න ඕනේ නේද? වටිනාකමක් නිසා නේද ලෝභය ඇති උනේ අන්න දැන් ඇලෙනවා ගැටෙනවා මේක කොහමද පරිස්සම් කරන්නේ මේක අත්පත් කරගන්නේ කොහමද Taman සතු කරගන්නේ කොහමද ජීවිත කාලේ මේක අපේ ළඟ තියාගන්නේ කොහමද තවත් කෙනෙක් මේක ගන්න හදනවා නම් ඒ මිනිහයට ගාලා හරි දඬුවම් කරලා හරි විනාශ කරලා හරි මේක Taman සතු කරගන්නේ කොහමද අද ඉඩමකට මිනිමරා ගන්න නැද්ද භාර්යාවක් කෙනෙක් ස්වාමි පුරුෂයා කෙනෙක් වෙනුවෙන් මිනිමරා ගන්න නැද්ද? දරුවා වෙනුවෙන් ජීවිතය පූජා කරලා නැද්ද? අපේ මුතුමැණික් රත්තරන් පෑරගත්ත මිනිස්සයා අපේ අතින් විනාශ වෙලා නැද්ද? බලන්න අර ලෝභය බලාපොරොත්තුව තුලින් ඇතුල් වුණාට පස්සේ ඇලීම ගැටීම කියලා අර අම්මා තාත්තා ගෙදරට වැදකින්නනවා වාගේ තව දෙන්නෙකුත් ඇතුල් වුණා. එහෙම ඇතුල් වුණාට පස්සේ මම මේම කරනවා අරම කරනවා කියලා নানা ප්‍රකාර වටිනාකම් දෙනවා සිටිවිලි වලට හිතන හිතන දේ කරනවා. පලි ගන්න සත සිත සංසිඳවා ගන්න අපගේ අරමුණු මේ ਸਰව සම්පූර්ණ කරගන්න අපි নানা ප්‍රකාර වටිනාකම් වලින් කටයුතු කරන අන්න සහෝදරයොත් වෙනවා මේ ගෙදරට බලලා යන්න. ඒ විදිහට අපි විවිධ ක්‍රම වලින් පරිගන්න හදනකොට දුක් දෙන්න හදනකොට වංචනික ලෙස කපටිකම් වලින් උගුල් අටවනකොට අන්න යාළුවොත් එනවා මේ ගෙදරට. নানা ප්‍රකාර බලාපොරොත්තු මේ ගෙදරට එනවා. ගෙදර මිනිස්සු කල්පනා කරන පුතේකට මනමාලියෙක් තමයි ගෙනාවේ. දැන් මුළු ගමම එන්න යන්න පටන් ගන්නවා. ගමම අරගෙන ඇවිල්ලා ගෙදරට මේක ලොකු ප්‍රශ්නයක්. අන්න බලන්න අපේ සිතට යම්කිසි බලාපොරොත්තුවක් ඇති වෙනකොට ඒ ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුල බලාපොරොත්තු ඇති වෙලා ඒ වටිනාකමක් ඇති වෙලා එතන ලෝභය කියන ධර්මතාවයට කොටු වෙනකොට අන්න ඒ ලෝභය කියන තුලින් මාර සේනාවෝ දායම රිංගනවා කය ඇතුළට දැන් මාරයෝ සේනාවක් වශයෙන් ඉඳලා මුළු ගෙදරටම ණයදායෝ පිරීලා මිදුලේ ණයදායෝ පිරීලා හැමතැනම මිනිස්සු බලනකොට අර ළමයා බලන්න ආගන්තුකයෝ ඇවිල්ලා, ඥාතියෝ ඇවිල්ලා, මිත්‍රයෝ සහෝදරයෝ ඇවිල්ලා. එහෙනම් එක ක්ලේශ ධර්මයක් අපි තුල ඇතුල් වුණාම එක ක්ලේශ ධර්මයක් මේ චෛතසිකය තුල අටගත්තාම ඇති මුළු චෛතසිකයම විනාශ වෙලා යනවා. අපේ සම්පූර්ණ ජීවිතයම අනතුරටපත් වෙනවා. එහෙනම් එක චෛතසිකයක් තමයි මුල් වෙන්නේ අනිත් හැම චෛතසිකයක්ම නිස්පාදනය කරන්න. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපට තේරුණා මේ ලෝභය ඇති වෙන්නේ කොහමද? ලෝභය මේ ආනාපාන තුලින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහමද? එහෙනම් මේක සම්මා ලෝභය කරන්න ඕනේ. අපට බලාපොරොත්තු තියෙන්න ඕනේ ඒක සම්මා වෙන්න ඕනේ ලෝකෝත්තර වෙන්න ඕනේ නිර්වාණ මාර්ගයක් වෙන්න ඕනේ. එහෙනම් අපට මේ සසර දුක එතර කිරීම සම්බන්ධයෙන් භාවනා වඩන්න අවසරයි. ඉපදීම නවත්තන්න කමඨං වඩන්න අවසරයි. එහෙනම් ඒ හැම එකක්ම ලෝකෝත්තර කාරණාවක්. අපි පිරිණිවෙනකම් අපි අපගේ භවගාමි ජීවිතේ වැඩ නිමා කරනකම් අපට පුළුවන් මේ සම්මා දෘෂ්ටියේ ඕනතරම් ඉන්න. භාග්‍යතුන් වහන්සේකට අවසර දෙනවා. සම්මා දෘෂ්ටිය අපට බුදුහාමුදුරුව දෙන තවත් ධර්ම පණිවිඩයක්. මොනවා හරි දෘෂ්ටියක ඉන්න කැමති නම් ඉන්න සම්මා දෘෂ්ටියේ කතා කරන්න බැරිද? කට නිතරම නලියනවද? සම්මා වාචාවල ඉන්න. සම්මා ආජීවවල ඉන්න. සම්මා සංකප්පවල ඉන්න. එහෙනම් මේ විදිහට තථාගතයන් වහන්සේ අපේ ආයතන අය මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය දේශනා කරනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතය එක ගනුදෙනු කරන්නට අපට අවසරයක් දෙනවා. එහෙනම් අද ඉඳලා අපි ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට ඒක තුල ලෝභයක් ඇති නොවන විදිහට කරන්න ඕනේ. ලෝභයක් ඇති වෙච්ච ගමන් එයා මුළු ජීවිත කාලෙම ආස්වාස ප්‍රාස්වාස කළා අවුරුදු 20ක් 30ක් 40ක් මේ භාවනාව වැඩුවත් එයාට ඵලයක් හම්බෙන්නේ එහෙනම් දැන් අපට තේරෙනවා මට අවුරුදු 70යි මම භාවනාව අවුරුදු 70ක් කළා උස්ම නොගත්ත වෙලාවක් නැහැ මගේ මුළු ජීවිත කාලෙම මම ආස්වාස ප්‍රාස්වාස කළා කිසිම ධානයක් නැහැ කමඨාණක් නැහැ මාර්ගඵලයක් නැහැ මම සන්තෝෂේනොත් නැහැ මොකවත් නැහැ ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? එයා ජීවත් වෙන්න ආස්වාස ප්‍රාස්වාස කළා. අන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට මැරෙන්න බෑ. මට ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න මං හරි ආසයි. ජීවත් වෙලා හිටියොත් මට පංචකාමයන් පිනවන්න පුළුවන්. මම කැමති ලෞකික ජීවිතයට පැවැත්මට ඒ නිසා මම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා එයා ජීවිත කාලෙම උස්මගත්තේ ජීවත් වෙන්න අන්න ඒ බලාපොරොත්තුව මිත්‍යා දෘෂ්ටියක් ඒ නිසා යාට ලෝකෝත්තර මාර්ගයට පෑදුන්නේ එහෙනම් ආනාපාන සතිය මිත්‍යා දෘෂ්ටි වලින් තොරව ලෞකික බලාපොරොත්තු වලින් තොරව එයා මාර්ගේ වඩනවා නම් තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් චිත්තානුපස්සනාව අරියටම කමඨාන තුලින් ගොඩ දානවා නම් එයාට යන උපරිම අවුරුදු 7යි එහෙනම් අවුරුදු 70ක් යන්නෙත් නෑ 40ක් 20ක් 10ක් යන්නෙත් නෑ එයා හරියටම අවුරුදු 7න් මේ ප්‍රශ්නෙට විසඳුම හොයා ගන්නවා. එහෙම නැත්නම් විසඳුමට එයා සමවදිනවා. තවත් කෙටියෙන් කියනවා නම් එයා ඵලයකටපත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතයේ ගොඩාක් භාවනා අපට ප්‍රතිඵල නැති මට්ටමටපත් වෙලා ජීවිතය අවුරුදු 20 30 40 50 60 70ක් අපි ඇවිද්දා. ඇයි සක්මන් භාවනාවේ ධානයකටපත් උන්නේ නැත්තේ? සක්මන් භාවනාව තුළින් මාර්ග ඵලයකටපත් උන්නේ නැත්තේ ඇයි කියනකොට අපේ අවශ්‍යතාවයන් වලට පංචකාමයන් පිනවන්න নানা ප්‍රකාර භෞතික ලෞකික බලාපොරොත්තු එක්ක තමයි අපි ඇවිද්දේ. ඇයි කුරුණාගල යන්නේ චිත්‍රපටියක් බලන්න? කොහාටද යන්නේ මනමාලි බලන්න? මේ කොයිද යන්නේ? එට තැබෑරුම වාලා. ඒ නිසා බෝතලයක් අරගෙන යන්නේ. මේ කොයිද යන්නේ? සතෙක් වැටිලා තියෙනවා කියලා ආරංචි මස් ටිකක් ඉල්ලා ගන්න යන්නේ. එහෙනම් මේ විදිහට අපි මේ ලෝකේ පංචකාමයන් පිනවන්න දුස්සිරිතෙන් පිරීලා අපි අසත්පුරුෂය වශයෙන් මේ ලෝකේ පංචකාමයන් හොයාගෙන ඇවිද්දාම කොහොමද ධානය හම්බෙන්නේ? මාර්ගඵල හම්බෙන්නේ කොහොමද? මේක වීලුවක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙනම් කෙනෙක්ගෙන් ආනවා කොහාටද යන්නේ? බුදුන් වඳින්න යනවා. ඊයේ ධානය අද කොහෙද යන්නේ? අද භාවනා කරන්න යනවා. දැන් කොහෙද යන්නේ? උදකලාවේ සිකක් තනියෙන් ඉන්න ඕනේ. ඒ නිසා කැලෑ ප්‍රදේශයකට යනවා ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න. මේ විදිහට එයා ශුන්‍යාගාරය හොයනවා නම්, ආරණ්‍යගත වෙනවා නම්, එයා රුක්ක මූලගත වෙනවා නම්, කල්යාණ මිතුරු සේවනය කරනවා නම්, නිතරම වේර ව්‍යාරස්ථානත් එක්ක එයාගේ ජීවිත කාලය වැඩිපුර සුන්දර පරිසරයක ගත කරනවා නම්, දුස්සීලයන් ආශ්‍රය කිරීමෙන් එයා ඉවත් වෙනවා නම් එයාට දැන් මාර්ගඵල අවබෝධ වෙන්නේ නැද්ද? එයාගේ ಗುಣධර්ම වැඩෙන්නේ නැද්ද? එයාගේ ආජීව පිරිසිදු වෙන්නේ නැද්ද? ඒ හැම දෙයක්ම වෙනවා. එයාට රකින්න විනයක් නැහැ. එයා විනය තුල ඉන්න නිසා ඒ විනය ඒ කයට පත්‍රියම් වෙනවා. අර බේත් ඉස්සෙල්ලාම දෙනකොට කයට හල්ලන්නේ නැහැ. කීප වාරයක් ගත්තාම ඒ බේත කයට උරු වෙනවා. ඒ වාගේ අර ලෝකෝත්තර පරිසරය තුල ඉන්නකොට ඒකට උරු වෙනවා. පත්තියන් වෙනවා කියලා අපි කියනවා. එහෙනම් මේ වාගේ අපගේ ජීවිතය තුළ ගොඩාක් අවස්ථාවන් වල අපගේ භාවනාවල් එකක්වත් ප්‍රතිඵල ලැබිලා නැහැ. මලකෙවල් වලට අපි යනවා අනිත්‍ය භාවනාව වැඩුණාද? ඇයි අපේ අම්මා තාත්තා මරණය අපි දැක්කේ නැද්ද? අපේ කිරියම්මා කිරියත්තා අපේ ගෙවල් වල නැති වෙලා දවස් හතකේ මලමිනිය දිහා බලාගෙන හිටියේ නැද්ද? කොහොම මේ අනිත්‍ය භාවනා මේ පිළිකුල් භාවනා වැඩිලා නැහනේ. එහෙනම් මේ තරම් මලකවල් වලට මේ ලෝකේ සහභාගී වෙලා පාංශකූල පුණ්‍ය කර්ම වලට සහභාගීලා පැය ගාණක් වාඩි වෙලා ඉන්නේ බණ අහන්නද නැහැ. බණ ඉවරුනාම අත් දවසේ දාණේ හම්බෙනවා. මලබත කියලා හොඳ හොද්දකුත් එක්ක බට්ටියක් හම්බෙනවා. එහෙනම් බත් කණ්ඩායි මේ වාඩි වෙලා ඉන්නේ. අනිත්‍යතාවය මෙනේ කරන්න නෙමෙයි. එහෙනම් මලමිනි වටේ තියාගෙන ඉතියත් මෝචරිය වාඩි වෙලා හිටියත් එයාට භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් මලමිනියක් දැක්කාම අනිත්‍ය මෙනේ වෙනවනම් පිළිකුල් භාවනාව මෙනේ වෙනවනම් ඉස්සෙල්ලාම රාත් වෙන්න ඕනේ මෝචරිය වැඩ කරන කම්කරුවා නේද? ඌ මලමිනි ගොඩේමනේ ඉන්නේ. ඉඳ ගන්න පුටුවක් නැහැ ඌ මලමිනිය උඩ වාඩි වෙලා තමයි බත් කන්නේ. ඌ මොනාර ලියන්න අවශ්‍ය වුණොත් මලමිනිය උඩ තියලා තමයි ලියන්නේ. ඒක තමයි මේසෙකට පාවිච්චි කරන්නේ. එහෙනම් මේ විදිහට මලමිනි ගොඩේ ඉන්න ඒ මිනිස්සයා rahat වෙන්නේ නැති ඇයි? එයා ඒ අපිලිකුල් දේවල් එක හිටියට එයා පිළිකුල වඩන්නේ මාසයන් අන්තිමට පඩියම් වෙනවා. පඩිය බලාපොරොත්තුෙන් වැඩ කරනවා. මිනි යෝදනවා, මිනි කපනවා, බඩවල් ටික අරගෙන බෑග් එකකට දාලා ගින් වලලනවා. ඒ මිනිස්සු ඊටවලා තිනවා, බුදි කරලා තිනවා, කොතලා තිනවා, ලාච්චුවට දාලා වහලා තිනවා. අලුත් මිනි වෙන් කරනවා, පරණ මිනි වෙන් කරනවා. බාර ගන්න නැති මිනිසුන්ගේ මිනි ටික පුච්චනවා. මේ මිනිස්යාට කවදාවත් පිළිකුලක් ඇදෙන්නේ නැහනේ. මේ මිනිස්යාට අනිත්‍ය මෙනෙහි වෙන්නේ නැහනේ. මැරෙන බව සී වෙන්නේ නැහනේ. මේ මිනිස්යා වැඩ කරන්නේ පඩියට මාසික චේතනාව බලාපොරොත්තුෙන් තමයි ඒ චේතනයට වැඩ කරන නිසා මේ මිනිස්යාට මොකවත් ධර්ම කාරණා වැඩෙන්නේ නැහැ. එහෙනම් අපගේ ජීවිතේ පිළිකුල් භාවනා වඩන්න අවස්ථා කෝටියක් විතර හම්බුණා. අනිත්‍ය මැනේ කරන්න කෝටියක් විතර අවස්ථා හම්බුණා. එහෙනම් දුක අවබෝධ කරන්න අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ආනාපාන සති භාවනාව වඩපු කාලය අවුරුදු ගණන් වලින් සක්මන් භාවනාව වඩපු කාලය අවුරුදු ගණන් වලින් එහෙනම් මේ භාවනා එකකවත් ඵලයක් හම්බෙලා නැහැ. අපි වංචාවට කපටිකම් වලට අවු වෙලා අසරණ වෙච්ච අවස්ථාවලදී කල්පනා කළේ නැද්ද මේ වඩන්නේ විදර්ශනාව? එහෙනම් මම අසරණ වුන්නේ කිසිම කෙනෙක් මාව විඩාවටපත් කළේ නැහැ, රැවටුවේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඕන තරම් මේවා මුණ දෙන්න ඇති. එහෙනම් මේ අවස්ථාවලදී කල්පනා කළේ විදර්ශනා විදාහ බැලුවා. මොකද්ද මේකට හේතුව කියලා. ඒ විදර්ශනාවක් මේක කියන එක කෙරේ අවබෝධය නැහැ. දරුවට මොනම වැරද්ද කරලා එකතු කරන්න ඕනේ. භාර්යාව කැමැති කැමැති දේවල් ගෙනල්ලා දෙන්න ඕනේ. එයාට පාට පාට ඇඳුම් පූජා කරන්න ඕනේ කියලා මේම හිතුණා. මේ වඩන්නේ මෛත්‍රිය කියන එක අපට අවබෝධ නැහැ. මෛත්‍රී භාවනාව නිකමටවත් මේම එකක් තමයි කියන එක ගැන ඉතන්න කාලයක් තිබුණේ නැහැ. ලෝභයේ ద్వේෂයේ නිසා පංචකාමයන් නිසා අපි කටයුතු කළා මිසක්. එහෙනම් මේ විදිහට බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරපු සෑම භාවනාවක්ම ජීවිත කාලය පුරාම පුරුදු කරලා සෑම අවස්ථාවක් තුළම පුරුදු කරලා හැබැයි ප්‍රතිඵල විතරක් බිඳුවක්. එහෙනම් අපගේ ජීවිතය තුළ අපිතරම් අනුවන වැඩ කරපු කෙනෙක් නැහැ. අපිතරම් නොමග ගිය කෙනෙක් නැහැ. අපිතරම් මේ ලෝකයේ අනවශ්‍ය කටයුතු වල නිරත වෙච්ච කෙනෙක් නැහැ. හැබැයි අපි මේ ලෝකෙටම කමටහන් දෙන්න යනවා. අපි තරම් සතර සටිපට්ඨානය දන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. අපි තරම් භාවනාව දන්න කෙනෙක් නැහැ. අපි තරම් මේ ලෝකයේ ගරු කතානායකවරු නැහැ. ඒ තරම් දක්ෂයි වැඩ වැරදිලා තියෙන උපරිම Tamanටමයි. ඒක Tamanට වැටහෙන්නේ එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තුලින් ආස්වාස ප්‍රාස්වාස කරන ඒ ආර්ය ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ලෝභය කියලා එකකට ගන්නවා ඒක මිත්‍යා ලෝභයක් නම් මේ තියෙන සියලුම කෙලෙස් ධර්ම ටික අර ලෝභයේ කියන කෙලෙස්යේ මුල් කරගෙන මේ ආයතන හයෙම ඇතුල් වෙනවා. ඇතුල් වුණාම සම්පූර්ණම කය ලෝභ කයක් බවට පත් වෙලා මේ බලාපොරොත්තු අරමුණු කරගන්න අනිත් ස්වාමින් වහන්සේලාට වඩා මම ධානලාභියෙක්, 이르දිලාභියෙක්, ප්‍රඥාලාභියෙක් කියලා කැපිලා පෙන්න වැඩ කටයුතු කරන අදාසින් භාවනා කරලා එයා දුස්සීල චරිතයක් බවට පත් වෙනවා. මාන්‍ය උඩඟු අහංකාර චරිතයක් බවට පත් වෙනවා. අනිත් අය ඉදිරියේ මොකවත් නැති ඉස්මිස්සුවක් බවට පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතය තුළ ඕනම කමඨාණක් පොඩ්ඩක් වැරදුනාම ඒ කමඨාණ ඇති අපගේ මාර්ගයේ වැරදෙන්න අපට ඉපදීමට හේතු හැදෙන්න. එහෙනම් ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට ලෞකික බලාපොරොත්තු තියාගන්න එපා. ඒවට ඇලෙන්න යන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම අපි දන්නේම නැතුව ලෝභයක් ඇති වෙනවා. ලෝකෙට බයක් ඇති වෙනවා. මොකද්ද මේක මට ලැබෙන්නේ නැති වෙයිද? අර අරමුණ ඉෂ්ට වෙන්නේ නැති වෙයිද? මේ බලාපොරොත්තුව මට සම්පූර්ණ කරගන්න බැරි වෙයිද කියන ලෝට බයක් ඇති වෙනවා. ඒ ලෝ කියලා කියන්නේ අපි අදාගත්ත ලෝකය මේ මේ කාරණාවල් මට අයිති වෙන්න ඕනේ කියලා අපි ලෝක හදාගෙන ඒ ලොව අපට ලැබෙයිද නැද්ද කියලා බයක් ඇති වෙනවා. ඒ ඉමිකාරත්වය මට ලැබෙයිද කියන ඒ සැකේ බය නිසා අපි කියනවා Taman අදාගත්ත ලෝකේ බය ඇත්තා ලෝභය කියලා කියනවා. එහෙනම් අපි මේ ලෝකේ තවත් ඉදිරියට ලෝභයෙක් වෙන්නේ නැහැ. අපි ලෝකයක් අදාගන්නේ ඒක නඩත්තු කරන්නේ එහෙනම් ලෝභය අපේ සිත තුළ අටගන්න කිසිම අවස්ථාවක් අපි නිර්මාණය කරන්නේ නැහැ කියනක මේ මොහොතේ අදිස්ථාන කරගමු. ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් සම්මා දෘෂ්ටි විතරක් ඇති කරගමු. ඒක අපේ නිවනට ඉපදීම ඉපති ඉපදීම නවත්තන්න හේතුවක් කරගමු. එහෙනම් මේ ධර්මදේශනාව මේ කමඨාන අපට ලැබිච්ච නිර්වාණ පණිවිඩයක් ආනාපාන සති සූත්‍රය තුල ලෝභය නැති කරන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මේ ලෝභය තුළින් අපේ සියලුම කෙලෙස් ටික අයින් කරන්න පුළුවන්. මේකම සීලයක් කරන්න පුළුවන්. මේකම සමාධියක් කරන්න පුළුවන්. ප්‍රඥාවක් කරන්න පුළුවන්. එහෙනම් අප අපට අවශ්‍ය උත්තරීතර ධර්මය කමඨාන අපට දැන් මේ මොහොතේ අම්බ වුණා. එහෙනම් මේ වාසනාවන්ත ස්වාමින් වහන්සේලා අද ඉඳලා ලෝභය අයින් කිරීමටත් මේ ආනාපාන සතිය පුරුදු කරන්න එහෙනම් මේ ආනාපාන සතිය පුරුදු කරන ආර්ය ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මකාරණා දැනටත් සෑහෙන අපි කතා කළා. එහෙනම් මේක ශ්‍රේෂ්ඨ මංගල කාරණාවක් බවට පත් වෙනවා. හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලෝභය යම්කිසි කෙනෙක් අත්හරිනවා නම් එයා අනාගාමි ඵලයටපත් වෙන බවට මම පොරොන්දු වෙනවා. අභිනන්දන සූත්‍රයේ මේක සඳහන් සංයුත්ත නිකායේ එහෙනම් ලෝභය අයින් කරපු කෙනා අනාගාමි වෙනවා නම් ඊට වඩා අපට මොනවද මේ ලෝකේ ඕනේ? එහෙනම් උත්තරීතර මංගල කාරණාව අපට ලැබුණා අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන් මේ ආනාපාන සතිය තුලින් මේ ලෝභය අයින් කරලා. එහෙනම් අපි අනාගාමි වෙලා තමයි නවතින්නේ ලෝභය අයින් කරලා මිසක් අපි මේ කමඨාන ඉවර කරන්නේ නැහැ. එහෙනම් නොපසුපට වීරයෙන් අපි හැමදාම මේක පුරුදු කරමු. සෑම මොහොතක් තුළම පුරුදු කරමු. සෑම අවස්ථාවකම ආනාපාන සතිය වඩමු. මේක තුළින් අනාගාමි ඵලයේ භාග්‍යතුන් වහන්සේ අපට පොරොන්දුනා. ඒ පොරොන්දු අපි තුළ ඉෂ්ට වේවා. අනාගාමි ආර්ය ශ්‍රාවකේ බවට පත් වේවා. ඒ අනාගාමි ප්‍රඥාව නුවණ ආයෝජනය කරලා අරියත් බෝධියෙන් පිරිනිවන්න අවශ්‍ය කටයුතු කරමු. මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය තථාගතයන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව අපි සියලු දෙනාටම නිවන් පණිවිඩයක් බවට පත් වේවා සංසාර විමුක්තියක් බවට පත් වේවා ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි